නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජාතක පොත් වහන්සේ තුළ අතරවෙනි ජාතක කතාව. ඒ තමයි චුල්ල සෙට්ටි ජාතක කථාපොත් වහන්සේ චුල්ල සෙට්ටි ජාතක කථාපොත් වහන්සේ චුල්ල පන්තරක මහරහතන් වහන්සේ අරබයා තථාගතයන් වහන්සේ දේශනා කරපු ජාතක කතාවක් මේ ජාතක කතා පොත් වහන්සේ තුලින් තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ ඕනෑම කෙනෙකුට දුක නිවාගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න නිර්වාණ පණිවිඩය කමඨාන මංගල ධර්ම දේශනාවක මේ ධාතර කතා පොත් වහන්සේ තුලින් දේශනා කරනවා දැන් අපි ඒ ධාතර කතා පොත් වහන්සේ ශ්‍රවණය කරන්නට සූදානම් මේ වගේම දවසක තමයි රජගා නුවර එක්තරා ධනවත් පවුලක් හිටියා. ඒ ධනවත් පවුල සිටු පරම්පරාවක්. සිටු පරම්පරාව කියවම සාමාන්‍ය සිටුවරු නෙමෙයි සිටුවරුන්ගේ අග්‍ර සිටුවරයෙක්. ගොඩාක් ධනෙ තියෙන විශාල මාලිගාවල් ගෙවල් තියෙන විශාල සේවක පිරිසක් තියෙන විශාල භූමි ප්‍රදේශයක් හිමිකම් තියෙන බුඩා පෝසත් සිටුවරේ මේ සිටුවරයා ගොඩාක් ධාමට ලැබි කෙනෙක් ධර්මානුකූල ජීවත් වෙන්න තථාගතයන් වහන්සේට දන් බැඳීගෙන ධර්මයේ ශ්‍රවණය කරගෙන බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන ධාර්මික පුරවැසියෙක්. මේ විදිහට ජීවත් වෙනකොට එයාට දුවෙක් හිටියා බොහොම ලස්සන කුමාරිකාවක්. ඒ දුව පෙර භවයේ යම්කිසි අඩුවක් නිසා එයා තවත් කෙනෙක් එක්ක පෙම්බැඳුනා. ඒ පෙම්බැඳුනේ වෙන කවුරුත් නෙමෙයි. තමාගේම මාලිගාවේ වැඩ කරන සේවකයෙක් එක්ක. මේක ඒ සිටු පවුලට විශාල නිඳාවක්. ඇයි තමන්ගේ ගෙදරට වැඩට යන මිනිස්සු තමන්ගේ තාත්තගෙන් තමයි පඩිගන්නේ මේ ගෙදර තමයි කන්නේ බොන්නේ මේ ගෙදර පැත්තටක තමයි පදුරක් දාලා නිදාගන්නේ එහෙනම් මේ ගෙදර වැඩ කාලා කෑම කාලා එහෙනම් මේ විදියට ජීවත් වෙන සේවකේ මේ විශාල ධනවත් සිටුවරයාගේ දුවත් එක්ක පෙරදන්නා දුවට ඒ තරම් අවබෝධය මදි කුමක් හේතු කොටගෙනද තමා මේ සේවකයාත් එක්ක පෙම්බැලිලා මේක ප්‍රසිද්ධ වුණා අපේ අම්මා තාත්තට පාර යන්න හම්බෙන්නේ මේ ප්‍රශ්නය ප්‍රසිද්ධ වුණා මට කවදාවත් විවාහ ජීවිතයට ඇතුල් වෙන්න හම්බෙන්නේ විශාල නින්දාවක් අපාසයක් අපේ પરම්පරාවට මේ රජගහ නුවර අපේ પરම්පරාව නින්දාවටපත් වෙනවා ආමතාවතාව ආවරුණ්ඩා තිල කියලා මේ දියණියට කල්පනා කරන්න ප්‍රඥාවක් තිබුණේ මේ දියණිය කල්පනා කළා වැඩටාවත් මොකද මේ ගෙදර සේවකයෙක් වුණත් මොකද මට ස්වාමි පුරුෂයෙක් හම්බෙනවා නම් එච්චරයි මගේ ප්‍රශ්නේ විසඳනා කියලා මේ මිනිහයාත් එක්ක පෙම්බැඳිලා එයා තීරණය කළා ගෙදරින් පිටත් වෙලා යන්න. ඒ සේවකයාට කතා කරලා වැඩ කරලා අද රෑ කටිනේ පිටත් වෙනවා කිව්වාම ඒ සේවකයා කියනවා අනේ දියණියනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බැරි වෙලාවත් ඔයාගේ අම්මා තාත්තා මාව දැනගත්තොත් අපි අවුනොත් මගේ ගෙදර කාලා බීලා මගේ ගෙදර වැඩ කරලා පඩි අරගෙන මගේ ගෙදර නිදාගෙන ඉඳලා මොකද්ද මේ කරේ කියලා මාව පෙතිකොට කැබලිකොට ඉරලා කපලා මරන්නද එහෙනම් තවත් සේවයක ඉන්නවා. මේ කතන්දරය දැනගත්තාම ගස් බැඳලා ගානක් ඉඩ. එහෙනම් මේ වැඩේ මට නම් කරන්න බයයි කිව්වාම දියණිය කියනවා කලබල වෙන්න එපා. මම අවශ්‍ය රත්තරන් ටික කාවන ටික අරගෙන රැට මං ආවල් දැනට වෙනකම් ගිහින් ඉන්නම්. එතනට ඇවිල්ලා මාව හම්බෙලා එතනින් අපි මිනිස්සර යමු. කිසිම කෙනෙක් මේ රජගහ නුවර මේ ධර්මාණයේ දැනගන්න රාසිගතව කරමු. එකට ගියොත් තමයි මිනිස්සු දැනගන්නේ. ඒ නිසා තනියමම ගිහිල්ලා ගම්මානෙන් ඈතට ගිහින් අපි දෙන්නම එකතු වෙලා ඈත ගම්මානයකට යමු. කිසිම කෙනෙකුට හොයාගන්න බැරි තැනකට ගිහින් අපි සන්තෝෂයෙන් ජීවත් වෙනවා කියලා දෙන්නම තීරණය කළා. මේ විදිහට මේ දියණිය රාත්‍රී කාලයේදී ඒ වටිනා වස්තු ටික Taman උසලාගෙන යන්න පුළුවන් තරමක් පටවගෙන ඉමින්සරේ ඒ ස්ථානයෙන් පිටත් වෙලා අර කියාපු තැනට ගිහින් අර සේවකයා හම්බෙලා දෙන්න ඒක රාසි වෙලා පිටත් වෙලා ඈත ගම්මානෙට ගියා ඔයාගෙනවත් එන්න බැරි තරම් මේ විදිහට ගිහිලා මේකට සන්තෝෂයෙන් කඩා කඩාගෙන ඒ සල්ලි දෙනවා ඕන තරම් දීලා කරන්න ඉන්න ඉන්න තරම් පොඩ පොඩ ගේට උඩට අදාගෙන වගා කරගෙන කාලා බීලා ඉතින් මොම ඉන්න පටන් ගත්තා කාලයක් යනකොට ඒ දෙන්නට ගාව දරුවෙකුත් යබ්ගත්තා. මේ දරුවා කුසේ ඉන්නකොට මේ සිටු දිවියට විශාල බයක් දැනෙනවා. අම්මත් නෑ තාත්තත් නෑ කිරියම්මත් නෑ කිරියත්තත් නෑ ඥාතියොත් නෑ මිත්‍රයොත් නෑ මේ දරුවා වී කරලා මං කොහමද හදන්නේ? මේ පොඩි එකා මට අල්ලන්න තේරෙන්නේ නැහැ, උස්සන්න තේරෙන්නේ නැහැ, අඬන්නේ කියලා මට හොයන්න තේරෙන්නේ නැහැ. බේතේ තොරන්න තේරෙන දැන් ලොකු කරදරයකට මම වැටෙනවා එහෙනම් මම මේ දරුවා බී කරන්න ඕනේ අපේ මාගෙදරදී අම්මා තාත්තා ළමයි කියලා මට වඩා යාපත් කියලා හිතලා අර සේවකයාට කියනවා තමගේ ස්වාම පුරුෂයාට මේ දරුවා මේ විදිහට බී කරලා බෑ අපි යමු අපේ ගෙදර අම්මා තාත්තා අපට සමාව දෙයි හේතුව දැන් අපි ඇවිල්ලා ගොඩාක් කල් එහෙනම් අමතා දරු සෙනෙහස නිසා සමාව දීලා අපිව නැවත බාරගන්නේ. එහෙනම් අපට ප්‍රශ්නයක් නැහැ. අපි ගෙදර යමු කිව්වාම අර ස්වාමි පුරුෂයා කල්පනා කරනවා කොච්චර දරුවට සමාව දුන්නා වැඩකාරයේ වශයෙන් ඒ ගෙදර වැඩ කරලා පඩි අරගෙන ඒ මිනිස්සුන්ගේ පත්කාල ඉඳලා ඒ ස්වාමි පුත්‍රයාගේ දියණියට මේ වගේ අපිට කළායි කියලා දැනගත්තාම මට නම් කිසිම සමාවක් නැහැ. කැමැති කැමැති ගස්වල වැදලා කැමැති තරම් අවශ්‍ය තරම් මට රාදවල දෙකේම තලයි. එහෙනම් මට ගුටි කන්න යන්න බෑ කියලා ප්‍රඥාවෙන් කල්පනා කරලා කියනවා. නෑ නෑ අපි වෙන දවසක යමු තවත් කල් තියෙනවානේ. ඉමිසරේ යම් කියලා ඒක මර ඇරෙනවා. නැවත කාලයකින් වියනිය කියනවා අනේ ස්වාමි පුත්‍රය අපි දැන් යන්න ඕන කාලේ හරි දැන් දරුවා ප්‍රසූත කරන්න ඕනේ දැන් යමු කිව්වම එක යමු අනිද්ද යමු ලබන සතිය යමු වැස්සට ටිකක් බරයි මේ විදිහට නැකත් හදා කාලයක් යනකොට දැන් මේ සිටුදීනට තේරෙනවා දැන් නම් එතනින්දම දරුවා අම්බේ වාගේ මේ මිනිස්යා බයට තාත්තා මේ මිනිස්යා මරාගනී කියන බයට ජීවිතයේ තියෙන ආසාවට මේ මිනිස්යා මරරිනවා එහෙනම් මේ මානසිකයත් එක්ක කවදාවත් අපේ ගෙදර යන්නම් වෙන්නේ නැහැ. එහෙනම් මම මේක තනියෙන් යාව යුතුයි. මේ තියෙන තීරණයට ආපු සිට දියණිය බලමුට ඔක්කොම ටික එල්මාන කිවිච ඔක්කොම ඇතුළට දාලා ගේට් වාලා ආලපාල මිනිසුන්ට කියනවා මම රජගා නුවරට යනවා රජගා නුවර අපේ දෙමව්පියන් හම්බෙන්න කතා කරන්න මම ටික දවසකින් එන්නේ මගේ ස්වාමි පුරුෂයා ආවොත් කලබල වෙන්න එපා. රජගහනුවරට ගියා. දරුවා ප්‍රසූත වෙලා ටික දවසකින් නවතෙනවා කියන පණිවිඩය කියන්න කියලා දැනුම දීලා මේ සිටුදියේ පිටත් වෙනවා. පිටත් වෙලා සෑහෙන කාලයකට පස්සේ වෙලාවකට පස්සේ ස්වාමි පුරුෂයා අවස්සලා වෙලදාවිලා බලනකොට ඉතර කවුරුත් නැහැ. ආලපාල ගෙවල් වල තියෙන ආනවා මගේ භාර්යාව දැක්කද කොහෙද ගියේ කියනකොට ඒගොල්ලෝ කියන රජගාන වලට ගියා. එයාගේ දෙමෝපියෝ බලලා එන්න කියලා පණිවිඩය කිව්වයි කිව්වාම මෙයා දැනගන්නවා දැන් මගේ භාර්යාවේ ගියාන් පස්සේ එයාව නැවත යවන්නේ නැහැ. දරුවා හම්බුනාට පස්සේ සිටුවරයා ඒ භාර්යාවයි දරුවයි ඒ කියා ගනි කවදායි දවසක භාර්යාවට දරුවට තියෙන සෙනෙහසට මම අවුරුදු කීයකින් හරි එතනට එදාට මාව මරණවයි කියලා මේක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් මට කවදාවත් නැවත මේ කට්ටිය මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා ඔළුවත් එක්ක අවුල් වෙලා ඒ ගිය පාර දිගේ දුවගෙන දුවගෙන ගිහිල්ලා කොහොමරි රැවෙන්න කලින් තමන්ගේ භාර්යාව මගින් මුණ ගැසුණා මුණ ගැසලා කියනවා යන්න එපා මේක සුදුසු කාලෙ නෙමෙයි ටික දවසකින් යමු කියලා සිතාගා ගත්තා නැවත තමන්ගේ නිවසට ඇරිලා යන්න තීරණය කළා. නමුත් රැබෝ වෙලා. ඒ නිසා එතන ගම්මානයක නිවසක රැඳිලා හිටියා එදා රාත්‍රියේ දරුවා වුණා. බලනකොට පොළොඳුරු දරුවා පිරිමි දරුවේ මේ දරුවා අරගෙන දවස් දෙකක් ගිහින් නැවත තමන්ගේ ගෙදරට ආවා. මේ විදිහට දැන් දරුවාගේ වැඩ කටයුතු දරුවා කෑ ගන්නවා අඬනවා සෙල්ලම් කරනවා දැන් මේවත් එක්ක ඉන්නකොට රජගහනුවරා තමතකයි අම්මා තාත්තා තමතකයි මේම කාලයක් යනකොට දෙවෙනි දරුවා තම වෙන්න පටන් ගත්තා දැන් මේ සිටුදියනේ කල්පනා කරනවා මේ දරුවා මේ විදිහට දී කරලා බෑ අනිවාර්යයෙන්ම මම අපේ ගෙදර යන්නට ඕනේ අම්මා තාත්තා හම්බ වෙන්නට ඕනේ මේ දරුවා දෙමව්පියෝ ළඟ තමයි හැදෙන්න ඕනේ. දැන් දරුවෙකුත් ඉන්නවා. මගේ අම්මයි තාත්තයි පුංචි ළමයිට අගේ ආදරේ මගේ මුණුබුරා කියලා දැනගත්තාම මේ තරහා මරාකම් ඔක්කොම අමතක වෙනවායි කියලා මේ දරුවාට වෙනුවෙන් නැවත ස්වාමියා පුරුෂයාට කියනවා අපි දැන්වත් රජගහනුවරට යමු අම්මා තාත්තා හම්බෙන්න යමු කියලා ඉල්ලීමක් කරනවා නැවත මේ ස්වාමීන් කල්පනා කරනවා කොච්චර දරුවා හමුුණාද තමන්ගේ මොනපුරා කියලා ඒ දරුවා වරතල් කරායි හැබැයි මට නම් වරතල් කරන්නේ කසවලින් සමහර දෙකේ දෙකේ පොළු වලින් මට වරතල් කරායි මේ ගමන නම් ගිහිල්ලා බෑ කියලා නැවත ප්‍රතික්ෂේප කරනවා මේ විදිහට හැමදාම ප්‍රතික්ෂේප කරනවා පොඩි ළමයාගේ වැඩක් වැඩි, ගෙදරක් වැඩ වැඩි මේ විදිහට කල් ගිහිල්ලා දැන් දරුවා ප්‍රසූත වෙන කාලේ ලඟුණා නැවත එයා තීරණය කරනවා මේ මනුස්සයත් එක්ක කවදාවත් අපේ ගමේ යන්න හම්බෙන්නේ නැහැ. මෙදාසරේ මම තනියම යනවා. කවදාද දවසක මම එන දවසට එයි කියලා ආයෙ අර අල්ලපු ගෙවල් වලට කියලා පිටත් වෙනවා. මේ විදිහට පිටත් වෙලා ගිය ගමන් අවශ්‍ය වෙනකොට ස්වාමිපෝසය ඇවිල්ලා බලනකොට ගෙදර කවුරුත් නැහැ, දරුවත් නැහැ. එතකොට අල්ලපු ගෙවල් වලින් ආනවා. කොහොමගේ භාර්යාවක් නැහැ මගේ පොඩි දරුවක් නැහැ කොයි කියලා අපට ඒගොල්ලෝ කියනවා රජගහ නුවරට අම්මා තාත්තා හම්බෙන්න ගියා ඔයා ආවට පස්සේ කියන්න කිව්වයි කිව්වාම මෙයා කලබල වෙනවා එහෙනම් මේ ශරේ දරුවෝ දෙන්නයි භාර්යාව තුන් දෙනාම ඉර වෙනවා ඒකාන්ත වශයෙන්ම තුන් දෙනෙක් නිසා මම එනවාමයි කියලා දන්නවා එහෙනම් මේ දාසරේ මම මැරෙන්න නවත්තන්න බෑ කියලා ඒ ගිය දිශාවට දුවගෙන ගිහින් අවශ්‍ය වෙනකොට මගින් හම්බලා කියනවා අනේ මෙසරේ යන්න එපා අපි ටිකක් ප්‍රමාද වෙලා යමු මේ විදිහට ගියින් බෑ කියලා බොහොම අනුකම්පාවෙන් කතා කළාම ඒ සිටුදියනේ කල්පනා කරන ඇත තමයි මොනවා වුණත් තමන්ගේ ස්වාමි පුරුෂයානේ මෙයා කියනවා නම් අපි කීකරු වෙන්න ඕනේ කියලා එහෙනම් ඇරිලා යමු කියලා කියනකොට රාගෝ වෙනා එතන දැනට නැවතුණා ඒ ස්ථානේ නැවතිලා එනකොට එදා රැම ඒ දරුවා ප්‍රසූත වුණා එහෙනම් දැන් දරුවෝ දෙන්නයි මේ දරුවෝ දෙන්න අරගෙන නැවත ගෙදර ආවිලා කාලයක් යනකොට මේ දරුවෝ ප්‍රමාණිකුලව ටික ටික ලොකු වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම ඉපදිච්ච දරුවා පන්තක මහා පන්තක කියලා කිව්වා දෙවණියට ඉපදෙනා පොඩි එකේනා චුල්ල පන්තක කියලා දෙන්නට නම් දෙකක් තිබ්බා. මේ විදිහට මේ දරුව දෙන්නාට අරගෙන මේගොල්ලෝ කාලයක් මේ විදිහට පෞල් ජීවිතේ ගත කරගෙන යනකොට මේ දරුවෝ ටික ටික ලොකු වෙලා මාපන්තක කියන ලොකු දරුවා ටික ප්‍රඥාව අධිකයි ඒ දරුවා අනවා අනේ අම්මේ තාත්තේ මේ පැත්තේ කවුරුත් අපට ඥාතියෝ නැහැ අපට කවුරුත් මේ මිත්‍රයෝ නැහැ කොයි අපේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ අපේ ඥාතියෝ මිත්‍රයෝ අපිට කිරියම්මා කිරියන්ත නැද්ද? එහෙම කියලා අහනකොට මේ අම්මා පස්සේ කතා කරමු වෙන වෙලාවකට කතා කරමු කියලා මගහරිනවා. හේතුව තමන්ගේ තාත්තා කැමති නෑ මේ ස්ථානයේ යනවට දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා මගහරිනකොට මේ දරුවෝ නිතර නිතර කරදර කරනකොට එක දවසක් විස්තරය කියනවා අනේ පුතේ අපි දෙමෝපියන්ට විරුද්ධව පිටුපාලා මේව කටයුත්තා කළා. ඒ නිසා අපට සිද්ධ වෙලා තියෙනවා තනියෙන් මෙයාට වෙලා ජීවත් වෙන්න. අපට අපගේ රජකම් වලට යන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ ප්‍රශ්නයක් දැන් අපට ඇති වෙලා තියෙනවා කියලා සම්පූර්ණ ඉතිහාස කතාව කිව්වම ඒ දරුව දෙන්නා කියනවා කමන්නේ අම්මටයි තාත්තටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි යන්න මමයි මල්ලි යන්න ගිහිලා කිරියාමට කිරියාතට කතා කරන්න කතා කරාට පස්සේ ඕගොල්ලන්ට සමාව දෙයි අපි නැවත එකතු වෙමු අපි රජගහන වල ජීවත් වෙමු අපේ ඥාතියෝ මිත්‍රයෝත් එක්ක නැවත අපි සන්තෝෂයෙන් එකට ජීවත් වෙමු කියන අදහස කීප වතාවක්ම මේ අම්මට කියනවා මේ අම්මා කල්පනා කරන ඇත්ත නේනම් එනම් මේක තමයි නිවැරදි ක්‍රමය කියලා තමන්ගේ ස්වාමි පුරුෂයාට මේ විස්තරේ කියනවා දරුවන්ට එක කරදරයි. අපේ කිරියම්මා කිරියත්තාම වෙන්න ඕනේ, රජගාන වලට යන්න ඕනේ, ගමට යන්න ඕනේ කියලා කියනවා. එනම් අපේ දරුවා අපි යවමු, ගිහිල්ලා බලමු කියලා කිව්වම තමන්ගේ ස්වාමි පුරුෂයා කියනවා එනම් ඔයත් යන්න. ගිහිල්ලා රජගාන වලට යන්න එපා. ගම්මාන දෙයකට විතර මෙහා පැත්තේ නැවතිලා මේ දරුවෝ දෙන්නා යවලා තාත්තේ මොකද්ද කියලා බලන්නයි කියලා කිව්වම මේ දරුවෝ දෙන්නා යනවා. කිරි අම්මයි කිරි අත්තයි හම්බෙන්න රජගහ නුවරට ගියාම ඒ රජගහ නුවර ඒ විශාල ධනවත් සිටුවරයා ළඟට ගිහින් කියනවා මම තමයි වාගේ මොනපුරා ආවල් දුවගේ පුතා කියලා කිව්වාම හරි සන්තෝෂයි. ගොඩාක් සන්තෝෂයි. අම්මා තාත්තා කොහෙද කියලා වහම කියනවා ඈත ගම්මානයක ඉන්නවා. අපි ආවා ඕගොල්ලෝ බලලා යන්න කිව්වාම ගොඩාක් ආදරේ සෙනෙහසයි. අපි ළඟත් වෙලා අඩුපාඩු තියෙනවනේ මොනතරම් වැරදි කරලා තිබුණා දරුවෝ මොනෝරාලා මිනිවිදිය දැක්කාම අපට කිරියෙන තරම් සෙනෙහස පාල වෙනවා. ඒගොල්ලොත් මේ දරුවෝ වඩාගෙන නැවත යන්න බෑ මගේ පුතා මේ ඉන්න ඕනේ කියලා ඒගොල්ලන් හොඳට සලකලා කන්න බොන්න දීලා සතසම්පත් දීලා ඒ මාළිගාව නවත්තලා ගත්තා. අම්මා ටික කාලයක් ඉඳලා ඉඳලා බැලුවා දවසක් ගියා දෙකක් ගියා දරුවෝ එන පාටක් නැහැ නැවත ඇරිලා තමගේ ස්වාමි පුරුෂයා එන ගමටම පිටත් වෙලා ගියා මේ විදිහට ඉනකොට ඒ දරුවන්ට එනවා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් ධර්ම දේශනා කරනවා කියලා. එතකොට මෙයා අහනවා සීයේ අපට ඒ භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න යන්න ඕනේ කියලා කිව්වම යම් පුතා කියලා ජේතවනාරාමයට එක්කන් ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මාපන්තකට තියෙන ප්‍රඥාව නිසා එයා තේරුම් ගන්නවා මේ ලෝකයේ හැම දෙයක්ම බොරු අපි නිකන් බොරුවට මුලාවට අවුලා මේ හැම දෙයක්ම නඩත්තු කරනවා මොනම තරම් දේවල් එකතු කෙරුවා නිර්මාණය කරලා ඒ කාන්ත වශයෙන් මැරෙනවා නම් මැරෙන මනුස්සයාට මොකටද ධනය මැරෙන්න ඉන්න මනුස්සයාට මොකටද ගෙවල් එක මැරෙන්න ඉන්නවා නම් මේ මනුස්සයාට මොකටද කුඹුරු මේ විදිහට මෙයා කල්පනා කරනකොට මෙයාට තේරෙනවා අනේ මේ මිනිසුන්ට තියෙන මෝඩකම් මැරෙන්න ඉන්න මිනිස්යන්ට නේද මේ බඩමුට්ටු එකතු කරන්නේ මැරෙන බව දැනගෙන නේද අටවල ධාන්‍ය ගබඩා කරන්නේ මේ මොඩකම මං කරන්නේ මම මේ දුක නිවා ගන්නවා තථාගතයන් වහන්සේගේ සරණ යනවායි කියලා තීරණය කරගෙන 100ට ඇවිල්ලා කියනවා 100 මම මානදම් කරනවට අකමැත්තක් මොනවාද කියනවාද 100 කැමති නම් මං සසරෙන් එතර වෙන්න තථාගතයන් වහන්සේගේ සරණ යන්න කැමතියි කියලා කිව්වාම එයාගේ සිතට සන්තෝෂය වාව ගන්න බෑ. මේක තමයි පුතා මේ ලෝකේ තියෙන සත්‍ය. අපි හැමෝම නිවන් දකින්න ඕනේ. මේක දුකයි, ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි. පුතාට තේරෙනවා එන්න යමු කියලා තථාගතයන් වහන්සේ ළඟට එකගෙන ගිහිලා භාග්‍යතුන් වහන්සේ මේ මගේ මුණුපුරා මේ මුණුපුරා කැමැති ඔබ වහන්සේගේ ශාසනයෙන් දුක නිවා ගන්න අනුකම්පා කරලා පැවිදි කරන්න කිව්වාම තථාගතයන් වහන්සේ බොහොම කැමැත්තෙන් ඒ මහා පන්තක මාන කරනවා මේ ශාසනය තුල. ඒ මහා පන්තක කාලයක් යනකොට අවුරුදු 20 සම්පූර්ණ වෙනවා. උපසම්පදා සීලේ පිළිපදනවා. උපසම්පදා සීලයෙන් ටික කාලයක් යනකොට එයාගේ ප්‍රඥාව නිසා මාර්ගේ වඩලා අරියත් බෝධියටපත් වෙලා මා පණ්ඩතර මාරාතන් වහන්සේ බවටපත් වෙනවා. මේ විදිහට මාරාතන් වහන්සේ වශයෙන් සේනාසනයක වැඩ වාසය කරන කාලේ තමන්ගේ මල්ලි ගැන කල්පනා කරනවා අනේ මගේ මල්ලි ගීගෙදරට ගින් හොඳ ලස්සනට ඉන්න කාන්තාවක් බැඳගෙන පස්සේ එයාට මායя ආවුර වෙලා අර කෝණේ මේ කෝණේ කන්න ඕනේ බොන්න ඕනේ අඳින්න ඕනේ ගෙවල් ඕනේ ඉන්නකොට මේ මල්ලි පුදුමාකාර විදිහට ගස්ගල් එක්ක මාකොළවත් එක්ක යුද්ධයක් අල්ලන්න ඕනේ මේ නඩත්තුව එහෙනම් මේ ලෝකය මුලා වෙනවා විනාශ වෙනවා එහෙනම් සසරට මගේ මල්ලි යවල බෑ මගේ මහා කරුණාව ඇත්තනම් මල්ලි මම බේර ගන්න ඕනේ එයාව සාසනේ රාජ කරවන්න ඕනේ කියන මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේට කතා කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ මල්ලි සසුන්ගත කරනවාට මම කැමති වෙමි කියලා කිව්වාම භාග්‍යතුන් වහන්සේ ඒකට අකමැත්තක් ප්‍රකාශ කරන්නේ එතකොට මාපද්දක මහරහතන් වහන්සේ තමගේ සීයා ඉන්න ඒ සිටු මාලිගාවට ගිහිල්ලා සීයට කියනවා සීයේ මගේ මල්ලි මාන වෙලා මානකම් පුරලා රාහත් වෙලා සසර දුක නිවා ගන්නවට මොනවද අකමැත්තක් තියනවද කියලා අහනකොට පළවෙනි වතාවාගේ නැවත සාදුකාරය දෙනවා අනේ මාරාත මාස මොනතරම් සන්තෝෂයක්ද ස්වාමීනි ධර්ම එකගෙන යන්න ඒ උත්තමයන් මේ සසරේ නිතර කරවන්න ඒක තමයි මිනිසත් භවයේ කළ යුතු ධර්මතාවය කියලා චුල්ලපන්තකත් බාර දෙනවා චුල්ලපන්දක එකගෙන ඇවිල්ලා ඒ විනයට අනුව මාන කරලා Taman ළඟින්ම තියාගන්නවා කමටාන් දෙන්න. දැන් මෙයාට කමටාන් දෙන්න ඕනේ සසර දුක නිවන්න උදව් කරන්න ඕනේ ප්‍රශ්නයක් වෙනවා. චුල්ලපන්දකට කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ මතකයේ ඉන්නේ. එහෙනම් චුල්ලපන්දකට ගාථාවක් කියලා දුන්නා පේරි හතරයි පළවෙනි පදේ කටපාඩම් කරලා දෙවෙනි පදේ කටපාඩම් වෙනකොට පළවෙනි පදේ අමතක වෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි කටපාඩම් කරලා තුන්වෙනි එකයි හතරවෙනි එකයි කටපාඩම් කරනකොට පළවෙනි එකයි දෙවෙනි එකයි අමතක වෙනවා. මේ දැන් කියන ධර්ම කාරණාව මේ දැන් අමතක වෙනවා. මේක දැන් ලොකු ප්‍රශ්නයක්. අර එකතන දුවනවා වාගේ අඩියක් පස්සට ඉස්සරහට යන්නේ දාඩිය වැක්කෙනවා වාගේ ප්‍රශ්නයක්. කොච්චර ඉගෙනනවත් මොකවත් මතකෙ හිටින්නේ නැහැ. ගාථාව පාඩම් කරවලා කරවලා ඒ සේනාසනයේ පො ස්වාමීන් වහන්සේලා බැරිලා එනවා. කරන්න කියන මොකවත් නැහැ. පස්සේ දක්ෂ ස්වාමීන් වහන්සේලාට බාර දෙනවා. චුල්ලපරන්තකට මොනවා හරි එකක් උගන්වන්න කියලා කිව්වම උන්වහන්සේ මේක ඉගෙන ගන්න මේක ඉගෙන ගන්න මේක ආයන්න මේක ආයන්න කියලා රටේ නැති අකුරු උගන්වලා කෑගාලා කෑගාලා උගුරේ කෙල ටික වේලෙනවා ඒ චුල්ල පන්තකට එක අකුරක්වත් මතකෙකින් නැහැ අන්තිමට බලනකොට නමවත් ලියා ගන්න බෑ ඒ තරම් මොකවත් මතක හිටියේ නෑ දැන් මේ ප්‍රශ්නේ දැන් දුරදිග ගින් මාපන්තක තීරණය කරනවා මෙයා මාන කරපෙකට ලොකු මෝඩකමක් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට මම විශාල අපටීතා කළා අධ්‍යාපනයක් නැති මෝඩ කෙනෙක් මාන කළා අනුවන කමින් පිළිච්ච කෙනේ මානකලා මල පොතේ අකුරක් දන්නේ කිසිම දෙයක් කියවන්න බෑ තේරුම් ගන්න බෑ මොකවත් මතකේ ඉන්නේ නිකම් වර්තකා නිමි නිදා ගන්න කෙනේ මානකලා හරියන්නේ සාසනේ නින්දාවේ මං සාසනේ බේර ගන්න ඕනේ එහෙනම් චුල්ලපරන්තක නැවත සිවුරෙන් අයින් කරලා ගී කරලා ගෙදර යවනවා එහෙනම් කොටාගෙන ජීවත් වෙන්න කියලා තීරණය කරනකොට චුල්ලපරන්තක තේ මානසිකත්වයටම ඇවිල්ලා සුල්ලපත්ත කල්පනා කරනවා මට මගේ පාඩියේ දාන ටිකක් බලන්දලා කුරුකේට වෙලා ඉන්න දෙන්නේ අරක කියන්න මේක කියන්න මේක පාඩම් කරන්න මේක කටපාඩම් දෙන්න කියලා අතරමට ඉඳගෙන මට වද දෙනවා මේක මා විශාල කරදරයක් කියලා විශාල වශයෙන් කුපිත වෙලා එයත් මානකමෙන් අයින් වෙන්න තීරණය කරලා මේ தත්ත්වයේ ඉන්නකොට තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මා කරුණා සමාපත්තියට සමවැදිලා අද මං කාටද පීඩ වෙන්නේ කියලා බලනකොට අන්න චුල්ලපන්තක වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙනවා චුල්ලපන්තකට මං පීඩ වෙන්න ඕනේ ඇයි චුල්ලපන්තකට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට මාපන්තක මාරාතන් වහන්සේ චුල්ලපන්තක ශාසනය නිරපන්න ලෑස්ති ගිහින් කරලා ගෙදර යවන්න ලෑස්ති හේතුව මොකද්ද කියලා පරචිත්ත විඥානයෙන් බලනකොට තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙනවා කිසිම දෙයක් පාඩම් වෙන්නේ නැහැ සේනාසනයේ සියලුම ස්වාමීන් වහන්සේලා අකුරු උගන්වලා උගන්වලා බැරි ඇවිලා උන්වහන්සේ දකින්නකොට ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට කෝපය විශ්සෙනවා, द्वේෂය විශ්සෙනවා. මෙච්චර මාංශයලා රාජවල දෙකේ උගන්වලා එක අකුරක්වත් මතකේ නැහැ, එක ගාතාවක්වත් මතකේ නැහැ කියන අනිත් ස්වාමීන් වහන්සේලාගේ මානසික සුවය පිණිස ශාසනයෙන් නිර්පන්න තීරණය කරලා කියන මේ ධර්මතාවයේ දැකලා තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මේ වගේ මොට්ටකමක් ඇති වෙන මෝඩකමක් ඇති වෙන අනුවණකමක් ඇති වෙන මොකද්ද බලපාපු කර්මය කිසිම දෙයක් පාඩම් නොවෙන්න අධ්‍යාපනය නොපිළිගන්න මොකද්ද කර්මය කියලා ඒ චුල්ලපත්තකේ විඥාණය ආපස්සට බව ගන්න ඒක ශුන්‍ය කලාපේ හරහා ගින් තථාගතයන් වහන්සේගේ ශාසනයකදී නවතිනවා. ඒ තමයි කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය. එතනදී බලනකොට කිසිම මාර්ගඵලයක් නැති සාමණේර ආඳුර නමක් ඉන්නවා. ඒ සාමණේර ආඳුරෝ ඒ සේනාසනයේ ඉඳගෙන අකුරු අධ්‍යයනය කරනවා. එතන උගන්වන්නේ තථාගත කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රහතන් වහන්සේ නමක් තමයි pāli භාෂාව උගන්වනවා pāli ඉගෙන ගන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනා එකක්ම pāli දේශනා කරන නිසා pāli දැන ඕනේ මේ ධර්මය අවබෝධ කරගන්න කියලා ඒ සේනාසනයේ අද අපි පිළියෙන් වල ඉගෙන ගන්නවා වාගේ ඒ කාලේ අධ්‍යාපනය අනුකම්පිතට ඉගැන්වීමේ ක්‍රමයක් පිළිලා එතකොට මේ චුල්ලපන්තක කියන මේ දරුමාසේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශාසනයේ සාමණේර භික්ෂුව පස්සේ ඉඳගෙන ඒ උගන්වන්නා වූ ශාලාවේ අන්තිම කුඩුවේ ඉඳගෙන එයා එකිනෙක විගඩම් කරනවා ඒ පෑන අර ගල්පෝරය අරගෙන මේසේ එක එක චිත්‍ර අඳිනවා එතන එක එක කැටයන් කපනවා නිදාගෙන ඉන්නවා රෝදාගෙන බබලේ කරකවනවා නූල් ලොතනවා එක එක නූල් ಜಾති ලියනවා මේ වගේ নানা ප්‍රකාර වැඩ කර කර කාලේ කනවා අර කළු ලෑල්ලේ ලියන කිසිම දෙයක් ඉගෙන ගන්න අර රාතන් මාසයේ උදේ ඉඳලා අවශ්‍යනකම් උගුර වේලනකම් උගන්වනවා මා කරුණාවෙන් කිසිම දෙයක් ඉගෙන ගන්න මේ විදියට නිකම්ම නිකම් පුරුදු කරලා එක එක ඒවා කර කර කාලේ කකා ඉනවා ඒ විතරක් නෙමෙයි ඒ පන්ති අවසානයේදී ඒ උගන්නපු මහරහතන් වහන්සේට දොස් කියනවා ඕවා ඉගෙනගෙන මොනවා කරන්නද අපි ආවේ ඉගෙන ගන්න නෙමෙයි නිවන් දකින්න නිවන් දකින්න දේවල් කියන්නේ අකුරු ගන්න උගන්න ව්‍යාකරණ උගන්න මොකද්ද මේ කරන කෝලමක් නාටකමක් කියලා අර අකුරු උගන්නන ඒ මහා කරුණාවෙන් කාලයේ ශ්‍රමය වැය කරන අර උත්තමයන් වහන්සේට දොස් කියනවා මේ විදිහට නින්දා අපහාස කරමින් ඒ රාතන් වහන්සේලාගේ කාලේ අපට යමින් ගොඩාක් පන්ති වලට එන්නේ නැතුව වෙන වෙන ගමන් යමින් මේ විදිහට කාලේ ගතවපු නිසා කිසිම මාර්ගඵලයක් හම්බුනේ නැහැ. ඒ මහරහතන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු වලට පිටුපාලා මේ විදිහට කටයුතු කරපු නිසා උන්වහන්සේ ඒ ස්ථානයේ කිසිම ඵලයකටපත් වෙන්නේ නැතුව චුත වෙලා ඒකට මා පරිමාණයේ හැම භවයේම ගින් දුක් විඳලා දුක් විඳලා හැමදාම මේ මෝඩකමත් එක්ක අනුනකමත් එක්ක තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයට ඇවිල්ලා ඉපදෙලා පැවිදි වෙලා මේ කර්මය පරිසම් දීලා එහෙනම් මෙතනින් අත්හැරියොත් කවදාවත් මෙයාට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න බැරි වෙයි. එහෙනම් මාගේ මා කරුණා සමාපත්තියෙන් චුල්ලපන්තකට මං අනුකම්පා කරන්නට ඕනේ උදව් කරන්නට ඕනේ කියන තථාගතයන් වහන්සේගේ අදහසින් උන්වහන්සේ කල්පනා කරනවා චුල්ලපන්තකගේ කර්මය කොයි විදිහටද කවදද එයා රාත් වෙන්නේ රාත් වෙන්න පුළුවන්ද කියලා බලනකොට භාග්‍යතුමාට පේනවා තව පැය ගානකින් චුල්ලපන්තක සේනාසනෙන් පිටත් වෙලා ගිහිලා එයා නැවත ජීවිතයට යනවා තව පැය ගණනයි තියෙන්නේ චුල්ලපන්තක ඊයේ රාත්‍රියේ කල්පනා කරලා තීරණය කරලා එක උදේ පාන්දර මං ගෙදර යනවායි කියලා. එහෙනම් අල්ලියම තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් මේක දැකලා මා කරුණාවෙන් ඉන්දියෙන් වඩිනවා චුල්ලපන්තක ඒ සාමණේර ස්වාමීන් වහන්සේ වැඩ ඉන සේනාසනයේට වැඩලා උන්වහන්සේ ප්‍රඥාවෙන් කල්පනා කරලා බලනවා සුල්ලපන්තක පිටත් වෙන්නේ කොයි දොරටුවේද කියලා බලනකොට පිටිපස්සේ කැලෑපැත්තේ දොරටුවකින් තමයි යන්න සූදානම් වෙලා තියෙන්නේ ඉස්සරහා දොරටුවෙන් යන්නේ නැහැ එහෙනම් ඒ දොරටුව කෙරවලෙම තථාගතයන් වහන්සේ එතන සක්මන් කරමින් භාවනාවේ දෙනවා එහෙනම් චුල්ලපන්තක තමන් මේ අමාලයක් මත්තර යන අදාසෙන් ඉමේසරේ නැති කළා උදෙන්ම කැලෑ පාරකින් පිටත් වෙලා එනකොට ඈත කවුරුව සම්මන් කරනවා වගේ පේනවා ළමට එනකොට දකිනවා මේ තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එහෙනම් අපේ භාග්‍යවතුන් වහන්සේ මෙතනද වැඩලා සම්මන් කරන බව දැනගෙන සන්තෝෂයෙන් දුවගෙන ගිහින් පසල පීඩුවා දෙපා පිරිමදලා নমස්කාර කරනවා අනේ භාග්‍යතුන් ආසමට අනුකම්පා කරන්න සේනාසනේ අත්හැරලා ඔබ වහන්සේගේ ශාසනය අත්හැරලා මං යන්න හිතුවා ඒක ඔබ වහන්සේ මහා කරුණාවෙන් දුටුසේක මට අනුකම්පාවෙන් ඔබ වහන්සේ වැඩි බවක් මම දන්නවා මට අනුකම්පා කරන්නයි කියලා කියනකොට තථාගතයන් වහන්සේ ආනවා චුල්ලපන්තක මේ ශාසනයේ මානකම මටයි අයිති තථාගතයන් වහන්සේට අයිති මානකම ඔයා අයින් කරන්න තීරණය කළේ මගේ අවසරය අරගෙනද මේ සම්බුද්ධ ශාසනයේ සියලුම ශ්‍රමණයන්ගේ අයිතිය තථාගතයන් වහන්සේ සතුයි ඒ ශ්‍රමණ කමට සිවුරු අරලා නිඳා කරන්න තීරණය කළේ මගේ අවසර අරගෙනද එහෙනම් මේ සේනාසනය ඇතුළු සියලුම සේනාසනවල වැඩවාසය කරන මාගේ සහෝදර සංඝයාට ඒ මාගේ ජාතක සංඝයාට අවසරයි. එහෙනම් මාගේ නාමයෙන් මාගේ ශාසනය පැවිදි වෙන මාගේ සම්බුද්ධ ශාසනය පැවිදිකම ඉල්ලා ගන්න හැමෝම මගේ දරුවෝ ඒගොල්ලන්ට මේ ශාසනය ඕන තැනක ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පැවිද්ද අයිති වන තථාගතයන් වහන්සේ ළඟ දැවිලා කාරණාව කියන්නේ නැතුව මේ වගේ තීරණයට ආවේ ඇයි මගෙත් එක්ක ජේතවනාරාමේ ඉන්න පුළුවන් එන්න කියලා චුල්ලපන්තත එකගෙන ජේතවනාරාමයට තථාගතයන් වහන්සේ වඩිනවා මේ විදිහට වැඩලා තථාගතයන් වහන්සේ චුල්ලපන්තකට කමඨාන් දෙනවා. ඒ චුල්ලපන්තක දරුවාංශකට පෙන්නනවා. පාන් වර්ගය පූජා වෙලා දිනවා. ඒ පාන් හැම දෙයක්ම අපිරිසිදුයි. ඒවා තෙල් වැඩිලා, ඔක්සයිඩ් වැඩිලා අපිරිසිදු තත්ත්වයේ දිනවා. චුල්ලපන්තක මේවා පිරිසිදු කරන්න ඕනේ කියලා එයාට වගකීමක් පවරනවා. තථාගතයන් වහන්සේගේ අනන්ත දීකරු නිසා භාග්‍යතුන් වහන්සේට තමගේ ජීවිතයට වඩා ආදරය නිසා බොහොම ශ්‍රද්ධාව නැඳලා මම පිරිසිදු කරන්නා ස්වාමීනි කියලා පිළිගත්තාම ඉරතියෙන් රෙදි කෑල්ලක් මවලා බොහොම පිරිසිදු රෙදි කෑල්ලක් චුල්ලපන්තකට දෙනවා චුල්ලපන්තක මේ රෙදි කෑල්ලෙන් මේ පාන් ටික පියන්නේ කියලා තථාගතයන් වහන්සේ කුටියට වඩලා ඉරතියෙන් උන්වහන්සේ මේ සිද්ධිය බලාගෙන තමන් වහන්සේගේ මහා කරුණාව චුල්ලපන්තක තෙරුවාසේගේ විඥාණයට අනුමෝදන් කරමින් භාවනා වෙනවා තුරුණවන්තක දෙලුම් වහන්සේ මේ දෙවිනි කෑල්ල අරගෙන මේ පාන් ටික ඉමින් ඉමින් අතුල්ලා අතුල්ලා පියදාලා ඒකේ නියම වර්ණය දිස්නේ ගන්න උත්සාහ කරනවා ක්‍රමානුකූලව පාන් පිරිසිදු වෙනවා ක්‍රමානුකූලව රෙද්ද අපිරිසිදු වෙනවා එහෙනම් මේ දෙවිනි කෑල්ල අපිරිසිදු වෙනකොට චුල්ලපන්තක කල්පනා කරනවා මොකද්ද මේ වෙනව කටයුත්ත හොඳ ලස්සන පිළිසිදු රෙදි කැල්ලක් තථාගතයන් වහන්සේ මට දුන්නා. මේ රෙදි කැල්ල දිහා දකිනකොට දුකේ බෑ. අපරාධේ මේ රෙදි කැල්ල මම මේක පියදාලා නාටි කරනවාද කියලා මට ලෝභයකුත් ඇති වුණා. මේ තරම් පිළිසිදු රෙදි කැල්ල ගන්න දෙයක් නෑ. අපිරිසිදුනා. එහෙනම් මේ විදියට තමයි අපගේ සිත කෙලෙස් එක්ක කටයුතු කරනකොට ඇස කන දිව නාසය සමසිත කෙලෙස් එක්ක ගනුදෙනු කරනකොට මේ රෙදි කෑල්ලට වෙච්චා වාගේ මම අපිරිසිදු වෙනවා මේක තමයි ධර්මතාවය. එහෙනම් මම අසකන දිව නාසය සමසිත කියන ආයතන අය මේ සංඥා සංස්කාර ධර්මයන් එක ගනුදෙනු කරනකොට කිසිම මොහතක අපිරිසිදු නොවෙන්න මම වරබලා ගන්නවා නම් පිරිසිදුව මම ඉන්නවා නම් අන්න එතන තමයි ධර්මයේ කියන්නේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ වටාගෙන ඒ පාන පින ගමම අරියත් බෝධියටපත් වෙනවා එහෙනම් ඒ තුල්ලපන්තක සාමණේරයන් වහන්සේ අරියන්තුන බව තථාගතයන් වහන්සේ පමණයි ඥාණයෙන් දන්නේ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. එහෙනම් නැවත අඹමුයනේ ඒ තුල්ලපන්තක රාතන් වහන්සේ නවත්තලා තථාගතයන් වහන්සේ නැවත වඩිනවා අඹගා නුවර මහා පන්තක රහතන් වහන්සේන සේනාසනයට වැඩියාම උන්වහන්සේලාට හරි සන්තෝෂයි තථාගතයන් වහන්සේ අද ලවන් දාන්නට වැඩියා එහෙනම් තථාගතයන් වහන්සේට එක ධම්වල ගන්න අපට අවස්ථාව ලැබුණායි කියලා සියලුම ස්වාමීන් වහන්සේලා බොහොම සන්තෝෂයෙන් දානශාලාවට එනවා එහෙම දානශාලාවට වැඩලා උන්වහන්සේ ඉන්නකොට ඒ දාන ගෙනාපෝ ඒ සිටුවරයා දාන අරගෙන ඇවිල්ලා පිළිගන්නකොට තථාගතයන් වහන්සේ පාත්‍රයේ Tamange අතින් වහගන්නවා. හැමෝම පුදුමයටපත් වෙනවා දාන ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා සිටුවරය අඹුවේනේ ස්වාමීන් වහන්සේලා කවුරුරි ඉන්නවද කියලා බලලා මට ඇවිල්ලා පණිවිඩය කියන්න ඉන්නවනම් වඩා මාගෙන කියලා කියනකොට හැමෝම දන්නවා අහු වෙන්නේ කවුරුත් නැහැ සිළුම ස්වාමීන් වහන්සේලා දානෙට වැඩලා. එහෙනම් චුල්ලපන්තක ඉන්නේ ජේතවනාරාමේ නම් කිසිම කෙනෙක් මෙතන නැහැ. එතකොට මහා පන්තක ඒ රාතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ කිසිම කෙනෙක් නැහැ. ඒක මම හොඳ ආකාරයෙන් දන්නවා. සිළුම ස්වාමීන් වහන්සේලා වැඩම කරලායි කියලා කියනවා. ඒ තථාගතයන් වහන්සේ කියනවා සිටුවරේ ගිහින් අඹුවේනේ මරලා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා දානට වඩම්මණ්ඩයි කියලා. ඉන්නකොට එමයි භාග්‍යතුන් වහන්සේ කියලා নমස්කාර කරලා අඹ විරණේ බලනකොට චුල්ලපන්තක රාතන් වහන්සේ ඉන්ද්‍රිය බලනවා. තමන්ගේ පරිචිත විඥානනේ බලනවා. මොකද්ද දැන් වෙන්න යන්නේ? මට කොහෙන්ද දාන ලැබෙන්නේ කියලා බලනකොට මට දාන ලැබෙන්නේ තථාගතයන් වහන්සේට එක්ක තමන්ගේ වැඩිමහල් රාතන් වහන්සේ ඉන්න ඒ සේනාසනේ ලැබෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ සේනාසනේ ඉඳලා කෙනෙක් යවලා තියෙනවා. ඒ යවලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා අගෝවියනේ ඉන්නවද කියලා බලන්න. එහෙනම් ස්වාමීන් වහන්සේලා ඉන්න බව මම පෙන්නන්න ඕනේ කියලා. අතනක් මම සිටිමි මෙතනක් මම සිටිමි අතන මම සිවුර මසමි මෙතන මම භාවනා කරමි මෙතන මම පොළව අමදිමි කියලා විසි විසික එක විසිතුරු වශයෙන් තමන්ගේ සිටිවිලි මවලා දහසක් සිටිවිලි තමන්ගේ ස්වરૂපයෙන් මවලා ඒක ඉරිදියෙන් සැරිසරන්න සරසනවා. අර සිටුවරය ආවිල්ලා බලනකොට ස්වාමීන් වහන්සේලා දහසක් එයාට මෙයාට ඇවිදමින් සක්මන් කරමින් එක එක වැඩවල නිරත වෙලා ඉන්නවා භාවනා කරමින් ඉන්නවා එයා පුදුමයටපත් වෙලා දුවගෙන ගින් අනේ භාග්‍යතුන් වහන්සේ දහසක් ස්වාමීන් වහන්සේලා අඹුවේනේ වැඩ ඉන්නවා කියලා පණිවිඩේ කිව්වාම භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙනම් දාන ටික ප්‍රමාද වුණාට කමන්නේ සිටුවරේදී ඒ ස්වාමීන් වහන්සේලා වඩම්මාගෙන එන්නයි කියලා කියනවා කවුද චුල්ලපන්තක දරුමාංශේ තමයි වැඩ ඉන්නේ චුල්ලපන්තක දරුමාංශේ දානෙට වඩින්න කියලා ආරාධනා කරගෙන එන්නයි කියලා කිව්වාම මේ සිටුවරයා ගිහින් සුල්ලපත්තර තෙරුමාංශයට තථාගතයන් වහන්සේ දානෙට වඩින්න කිව්වයි කියනකොට මමයි සුල්ලපත්තක මමයි සුල්ලපත්තක මමයි සුල්ලපත්තක කියලා දහසක් ස්වාමීන් වහන්සේලා තම තමන්ම සුල්ලපත්ත වශයෙන් කිව්වාම මේක ලොකු ප්‍රශ්නයක් කවුද සුල්ලපත්තක කාටද මම වඩම්මන්නේ කියලා නැවතුරුවගෙන ගිහින් පින්වත් ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරන්න සුල්ලපන්ත කලා දහසක් ඉන්නවා ඔක්කොම එක වාගේ මට සුල්ලපන්ත වශයෙන් කාවල එකක් ඉන්නේ කියලා මට පැටලෙලා කියනවා භාග්‍යතුමාන්ස මට අනුකම්පා කරන්න කිව්වාම භාග්‍යතුමාන්සේ කියනවා සිටුවරය ගින් සුල්ලපන්තක ස්වාමීන් වහන්සේට දානට වඩින්න එන්න කියනවායි කියලා කිව්වාම මමයි සුල්ලපන්තක කියලා කියන පළවෙනි ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලගෙන එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා අතුරුදාන් වෙයි එක නමක් විතරක් ඉතුරු වෙයි උන්වහන්සේ වඩම්මා මෙන්න කිව්වාම එතනට ගිහින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට දානෙට වඩින්න කියනවායි කිව්වාම මමයි චුල්ලපන්ත ඉන්නකොටම තක්කාර අතින් අල්ල ගන්නවා ඒ වෙලේම 999ක් ස්වාමීන් වහන්සේලා අතුරුදාන් වෙලා සැබෑ චුල්ලපන්තක රාතන් වහන්සේ පමණක් ඉතුරු වෙනවා උන්වහන්සේ ළඟට වඩම්මවාම සියලෝම දෙනා දැනගන්නවා චුල්ලපන්තක සාමණේරයන් වහන්සේ මහරහතන් වහන්සේ බවට පත් වෙලා නිකම්ම නිකන් නෙමෙයි හැම සම්බුද්ධ ශාසනය තුළම උන්වහන්සේ ප්‍රඥාව වැඩුවා ගොඩාක් භාවනා කළා ගොඩාක් ධර්මය ආගත්තා එක පුංචි වරදක් නිසා තමයි අධ්‍යාපනය පිටුනේ අනුවණකම තිබුණා ඒ කර්මය ගෙවිලා ඉවරයි තථාගතයන් වහන්සේගේ මහා කරුණාවෙන් රාණකෝදියටපත් වෙනකොට භවගාන පඩම්බෝ විදර්ශනා ඥාණය ඒ කර්මය පරිසම් දීලා ප්‍රඥාවන්ත රාතන් වහන්සේ බවටපත් වෙලා ඉහිලා සියලෝම දෙනා දැනගෙන සාදුකාරය දීලා වහන්සේ ඥාණය වඩම ගත්තා චුල්ලපන්තක රාතන් වහන්සේ ඇතුළු සියලෝම ස්වාමීන් වහන්සේලා ඥාණය වඩලා වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ පින් අනුමෝදන් කරන්නේ තථාගතයන් වහන්සේ සිටුවරයාට කියනවා චුල්ලපන්තක රාතන් වහන්සේගේ පළවෙනි මංගල ධර්ම දේශනාව ආගන්න කිව්වම එයා තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය নানা ප්‍රකාර විදියට දේශනා කරනවා සියලුම දෙනා විස්මයටපත් වෙනවා මේක තමයි චුල්ලසෙට්ටි ජාතක කතා පොත් වහන්සේ චුල්ලසෙට්ටි ජාතක කතා පොත් වහන්සේ තුළින් තථාගතයන් වහන්සේ මේ පණිවිඩය මේ ලෝක සත්‍යයට දේශනා කළා එනම් මේ ජාතක කතා පොත් වහන්සේ තුළින් අපි ප්‍රඥාවෙන් කල්පනා කරලා බලනකොට පින්වත්නි අපට මේ ලබා කුමිනිසක් භවයේ වැඩනිමා කරන්න විශාල කමඨානම් ධර්මයන් තථාගතයන් වහන්සේ මේ තුළින් දේශනා කරනවා ඒ තමයි අපි අපගේ ඇස පිනවන්න කියලා ලස්සන දේවල් බලනකොට මේ ඇස්වල තියෙන චක්ක ප්‍රසාදයේ කියන ඒ ඉන්ද්‍රිය මවාපෝ ඒ ධර්මාකුල රෙලිකැල අපිරිසිදු වෙනවා පින්වත්නි අපේ නීති දේවල් ශ්‍රවණය කරනකොට රාගික දේවල් ආගන්නකොට අපි කැමති තෘෂ්ණාලික දේවල් සවන් දෙනකොට මේ සෝත ප්‍රසාදයේ කියන රෙලිකැල අපිරිසිදු වෙනවා පින්වත්නි රසවත් දේවල් කනකොට ඒ රසවත් දේවල් වලට ලෝභ වෙනකොට අනේ මේ කණිතට බෙදලා බෑ කියලා වලට අතර අතරතරකින් මේක අංගල තියෙනකොට එහෙම නැත්නම් සීතකරණයට ගිහින් මේ බඩුපාය රාජ්‍ය දාලා අංගල තියෙනකොට රසවත් දේවල් පුළුවන් තරම් බඩට කොටා ගන්නකොට අන්න බලන්න ජීවා ප්‍රසාදයේ කියන රෙලිකැල අපිරිසිදු වෙනවා පින්වත්නි එහෙනම් ගඳ අප්‍රතික්ෂේප කරගෙන සුවඳ අපි අනුමත කරගෙන ලෝභයෙන් මේ ගන්ධය ස්පර්ශ කරනකොට ගන්ධ කාමයේ විඳිනේ කරනකොට කල්පනා කරලා බලන්න මේ ජීව ප්‍රසාදයේ සෝත ප්‍රසාදයේ ගාන ප්‍රසාදයේ කියන චක්කු ප්‍රසාදයේ කියන මේ හැම ප්‍රසාදයක් තුළ තියෙන සෑම දෙවි කැලක්ම අපිරිසිදු වෙනවා අපි මතකනේ එහෙනම් සුල්ලසෙටි ජාතකයේ තුලින් අපට ලැබෙන කමඨාන තමයි අද ඉඳලා අපි මේ අසකන දිවනාසයේ සමසිත කියන ආයතන අයම මේ පටලියාපෝ තේජෝ වායෝ කියන සතර මා භූතයගේ නිර්මාණය වෙච්ච සෑම නාමයක් රූපයක්ම පිරිමදිමෝ හැම දෙයක්ම දැකගනිමෝ හැම දෙයක්ම සමන් දෙමෝ හැම දෙයක්ම රස බලමෝ හැම දෙයක්ම කතා කරමෝ ස්පර්ශ කරමෝ හැබැයි විමතනේ රෙලි කැලල අපිරිසිදු වෙන්න බෑ කර්ම නිර්මාණය වෙන්න බෑ එහෙනම් අපේ ජීවිත කාලයේ පුරාම අපි මේ ලෝභ දේශ මොහ රාග කියන අකුසල මූලයන් අසකන දිව නාසයේ සමසිත තුලින් අපි නිර්මාණය කළා මේ පිරිසිදු ඉපදිච්ච ප්‍රසාදයන් අයම මේ කර්ම නිර්මාණය කිරීම තුලින් අකුසල මූලයන් නිස්පාදනය කිරීම තුලින් අපි මේ පාන පිරිනගලා අපිරිසිදු කළා වාගේ අසකන දිව නාසයේ සමසිත මේ නාම රූපත් එක්ක පිරිනගලා අපිරිසිදු කළා එහෙනම් පින්වතනේ අපි ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් රාගය මේ ලෝකේ දිහා බලනකොට අපි අපරිසිදු වෙනවා අපට කර්ම ඉපදෙනවා නැවත නැවත දුක් වෙන ජාති ජරා භව දුක දෝමනස් ඇති වෙනවා මේ ධර්මතාවය අපි තේරුම් ගන්නට ඕනේ අපි හැමෝම චුල්ලපන්තක මහරහතන් වහන්සේ වෙමු අපි හැමෝම චුල්ලපන්තක රහතන් වහන්සේගේ සරණ යමු සංඝ සරණං ගච්ඡාමි කවුද කොයි සංඝයා සරණද අපි යන්නේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ කියන ඒ සංඝයා සරණ යනවා. එහෙනම් අද ඉඳලා අපට පේන සෑම රූපයක් තුළම චක්කුව පිරිසිදුව තබා ගනිමු රාගය ඇති වෙන්න දෙන්න එපා ලෝභය ඇති වෙන්න දෙන්න එපා ද්වේෂය ඇති වෙන්න දෙන්න එපා රාගයේ ද්වේෂයේ මෝහයෙන් නැවත නැවත ඉපදෙන්න කර්ම නිර්මාණය කරගන්න එපා ඒ වගේම මේ කම් වලට යහපත් දේවල් ඇයෙන්න පුළුවන් අයහපත් දේවල් ඇයෙන්න පුළුවන් ලෝභ දේශ මෝහ වෛර මොකවත් ඇති කරගන්න එපා එහෙනම් අද ඉඳලා අපි මේ දෙවි කැලල පරිස්සම් කරන්නට ඕනේ අපට ඕන ඕන විදිහට නින්දා ශාවත ලෙස කතා කරන්න පුළුවන් ඕන තරම් අපට ගෞරවයෙන් ප්‍රශංසාවෙන් කතා කරන්න පුළුවන් ගෞරවයෙන් ප්‍රශංසාවෙන් කතා කරනකොට බැඳීමක් ඇති වෙනවා හිතවත්කමක් ඇති වෙනවා මිතුරුකමක් ඇති වෙනවා ලෝභය අට ගන්නවා ද්වේෂයෙන් කතා කරනකොට වෛරයෙන් කතා කරනකොට නැවත නැවත දුක් විඳින්න අපට දුක් සහිත කර්ම ද්වේෂසගත කර්ම නිර්මාණය වෙනවා එහෙනම් මේ දිවෙන් අපි කිසිම කර්මයක් නොකොට නගන්න නැතුව සින්න ඕනේ මේ දිව තුළින් අපි ඉපදීමට හේතු නොහදා ඉන්නට ඕනේ එහෙනම් හදින්දලා මේ දිව කියන මේ සුදු පිරිසිදු වෙලි කැලල පරිසම් කරමු චක්කුව නැමැති වෙලි කැලල පරිසම් කරමු ජීවා නැමැති සෝත නැමැති ගාන නැමැති පොට්ටබ්බ නැමැති මේ රෙදි කැලේ ටික පරිස්සම් කරමු එහෙනම් තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් තුල්ලපත්තකට වැඩක් දුන්නා අපට මා කරුණාවෙන් තථාගතයන් වහන්සේ වැඩක් දුන්නා ඒ තමයි අපි අදාගත්තගේ ඒ විදිහටම දිවිචාවෙන් අපේ සානිපුරුෂයා භාර්යාව ඒ විදිහටම ගෙදර ඉදියාදෙන් අපට හම්බෙච්ච දරුවත් ඒ විදිහට හිටපාදෙන් අපට තියෙන වස්තුව ඉඩකඩම් ඒ විදිහටම තිබුණාදෙන් හැබැයි කිසිම දෙයකින් ඇසකරන දිවනාසයේ සමසිත කියන ආයතනය පිළිතුරු කරගන්න නැතුව සුල්ලපත්තක මාරාතන් වාසයේ වඩපු කමඨාන අද මේ මොහොතේ මේ සම්පතේ ඉඳලා අපි වඩන්නට ඕනේ ලෝභ දේශ මොහ රාග ඇති කරන කිසිම නාමයක් රූපයක් පරිමණින්න එපා චක්කුව ප්‍රසංසා කරන්න යන්න එපා ඒ වගේම කන්නක අසන්තෝෂ කරන්න යන්න එපා දිව පිනවන්න යන්න එපා කය පිනවන්න යන්න එපා සිතිවිලි වලින් නිර්මාණය කරන්න එපා ඉපදීමට හේතු එනම් මේ කමඨාන අද ඉඳලා අපි වඩන්නට ඕනේ අපි සුල්ලපන්තක මාරාතන් වහන්සේ අරියම් අරියත් බෝධියෙන් පිරිනුවම් පෑවා වාගේ අපි මේ ලබාපු මිනිසත් භවයේ වැඩිමා කරගෙන අරියත් බෝධියෙන් පිරිනුවම් පාන්න මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩමෝ මේ හැම නාමයක් රූපයක් තුළින් අපේ නැතට ගැටෙන සෑම පුද්ගලයේ සත්‍යයේ තුළින් වස්තුවක් භාණ්ඩයක් තුළින් අපේ ආයතන අයම අපිරිසිදු වෙමින් පවතිනවා ක්ලේශ ධර්මයන් නිර්මාණය වෙමින් අපි වෙනුවෙන් කර්ම තැම්පත් වෙමින් එකතු වෙමින් පවතිනවා. එහෙනම් මේ තප්පරේ ඉඳලා මේ කර්ම ටික නිරෝධ කරමු. කිසිම මොහොතක අපේ ආයතනය අපිරිසිදු නොවෙන්නට වගබලා ගනිමු. මේ පාන පිරිසිදු වෙලා දිලිසෙනවා වාගේ ඒ පානට තිරේ දාලා දල්වනකොට ඒ අවට සියලුම දෙනාට ආලෝකයේ මාර්ගයේ විවෘත වෙනවා වාගේ අඳුර අඳුර දානවා වාගේ අපේ සිත නැති පාන තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් පිරිසිදු කරගනිමු. ඒ ධර්මයෙන් තිරයක් අරන් හදාගෙන ඒක දල්වමු. අපේ සිත ආලෝකමත් වන සත්පුරුෂ ගුණධර්ම වලින් පිරුණවන අපේ ගුණයාපත්කමෙන් අපි පරිපූර්ණ වනවන අපේ ආයතන හයම ආලෝකමත් වෙනවා අපිට නිවන් මාර්ගයේ පෑදෙනවා වාගේ අපේ ගමනටත් අපි නිවන් මාර්ගයක් බවට පත් වෙනවා අපි ඇසුරු කරන හැමෝම අපි ආදර්ශ කරගෙන අපි අපි නිසා අපේ ಗುಣධර්ම නිසා ඒගොල්ලෝ නිවන් දකිනවා. එහෙනම් අද ඉඳලා අපේ ආයතන අය අපිරිසිදු නොවීමට වගබලා ගනිමු. චුල්ලපන්තක මහරහතන් වහන්සේගේ කමඨාන මේ තප්පරේ ඉඳලා අපේ කමඨාන අපේ නිවන් මාර්ගය එනම් මේ චුල්ලසෙට්ටි ජාතක කතා පොත් වහන්සේ තුළින් අපට නිර්වාණ මාර්ගයක් ලැබුණා කමඨාණක් ලැබුණා ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව මේ කමඨාන මේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය මේ ලබාපු මිනිසක් භවයේ වැඩිමා කරගෙන මේ ඉන්න ඉන්න තැන්වල මේ මේ මට්ටම් වල ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුලදී වැඩිමා කරගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන චුල්ලසෙත්ති ජාතකය මේ කමඨාන මේ ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය